බොහොමත්ම පිං ස්වාමීන් වහන්සේ ඊළඟට අහලා තියෙන ප්‍රශ්නයක් ඇසින් රූපයක් දැක එය කෙරෙහි රාගයක් හටගන්නා විට එය ඇතිවන්නේ අවිද්‍යාව නිසා කියා සිතූ විට මාහට තව තවත් ඒ පිළිබඳ සිතීම තුළින් එම අකුසලය ප්‍රහාණය කළ හැකිද එසේත් නොමැති නම් එම රූපයේ දුටු විට එම අවස්ථාවේදීම අද හටගනී රූපය හටගනී ඒ නිසා ඇතිවන සිතත් හටගන්නේ හටගන්නේ ලෙස අනිත්‍ය මෙනෙහි කළ විටද එම අකුසලයේ දුරු කරගත හැකි නොවේද? මෙය bitter cut එකකට සිර bitter cut එකකට සිර වී සිටින නිසා ඇතිවන රාග සිතක් බවද හඳුනාගත හැකිද? වේද? මෙහෙමයි දැන් අනිත්‍ය ගැන මෙනෙහි කළාම ඒ රාගසිත දුරු වෙන්න පුළුවන්. ඒක හරියි. හැබැයි ආය ආය රාගය මතුවෙනවා නම් ඒ කියන්නේ අනිත්‍ය ගැන හිතීම ප්‍රමාණවත් නැහැ කියන එකනේ. එහෙනම් එතනින් එහාට හේතුඵල වශයෙන් හිතන්න උත්සාහ කරන්න ඕන මොන හේතු ප්‍රත්‍යයෙන්ද මේ රාගය හටගන්නේ. අසවලාගේ රූපය ලස්සනයි කියලා රූපය දැක්කහම රාගය ඇති වෙනවා වගේ හිතුණට රූපය නිසා නෙමෙයි තමන් සිතන විදිහ අනෝ. ඒ නිසා බාහිර ලෝකේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ නේතේ කාම යാനി චිත්‍රානි ලෝකේ මේ විචිත්‍ර වූ ලෝකේ කාමය කියලා එකක් නෑ. කාමයේ අනු ඒ ලෝකයේ පිළිබඳව අපි හිතන මානසික ස්වභාවය. ඒ නිසා ඒ බව දැනගෙන ඇයි ඒ බඳු මානසික තත්වයකින් මම හිතන්නේ? ඇයි එච්චර මම දුර්වල වෙන්නේ? අන්න ඒ විදිහට හිතලා කල්පනා කරලා අර මම මේට ඉහතද කියා දුන්නා තමන්ගේ දවසේ පොඩි වෙලාවක් හරි වෙන් කරගෙන උත්සාහ කරන්න කියලා මේ තමන්ගේ මනසේ ඇයිද ඒ දුර්වල මනෝභාවය හටගත්තේ කියලා හේතු ප්‍රත්‍යයන් විමසන්නට යම් උත්සාහයක් ගන්න කියලා අපි සිහිපත් කළා. ඉතින් අන්න මේ විදිහට දවසේ පොඩි වෙලාවක් හරි වෙන් කරගෙන මේ මනෝභාවයන් විශ්ලේෂණය කරන්න උත්සාහ කරන එක එක අභ්‍යාසයක්. ඊට පස්සේ දෛනික ජීවිතයේ සිද්ධිය නැවත සිද්ධ වෙනකොට ප්‍රායෝගිකව අර හඳුනාගත්තු ප්‍රත්‍යවේක්ෂා කරපු කාරණා උදව් කරගෙන ඒ මොහොතේම මනස වෙනස් කරගන්න උත්සාහ කරන්න.